ජීවිතය හරියට ගීතයක් වගේ. ජීවිතයේ ගීතයක් වූ කල ඒට අරුතක් ගෙන ඉන්නේ අත් දෙකෙන්. ජීවිතේ ගත වී යන කාලය කලාත්මකව හසු කරගනිමින් එය අපූර්ව ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට ගීතයට ඇත්තේ ඉමහත් හැකියාවක්. එනිසාම ගීතය කියන්නේ රිදුණු, තැවුණු, බිඳුණු, සැනසුණු සිත් සතන් නිවාසන සාලන දිවවසුවක්. ඒ ගීතය කලාවක් ලෙස නිරතුරුවම හඳුන්විය හැකියි. ජීවිතයේ එක අද්දකෙම් අමුණා පබඳින ගීතයට සංගීතය නැමැති විශ්ව භාෂාවේ රිද්මයේ මුසුවත් එය නිවැරදිව විඳින්නට හැකියාව ලැබෙන්නේ සැබෑ ගායනයක් එක්කෝ විට පමණයි. ඒ හඬ ඔබට හොඳට හුරු පුරුදු හඬක්. ඔබ දන්නවේ කවුද කියලා. ගායන ශිල්පිනියක ලෙස සුවහසක් රසික ජනතාවගේ සිත් සතන් පිනවූ ඇය අන් කිසිවෙකු නොව ඇන්ජලින් ගුණතිලක මහත්මියයි සම්මානනීය ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මිය පෙරේදා 29 වෙනිදා අපාතරින් සදහටම සමුගත්තා අද පර වෙලා විහඟුම් ගයූ ගීවල් අද නැති වෙලා සඳ තනි වෙලා අහතේ ඉරු තනි වෙලා උතුරා ගැලූ කඟුලක් අද වියලිලා සඳ පනිවෙලා ප්‍රවීණ ගායන ශිල්පිනිය ඇන්ජලින් ගුණතිලක මහත්මිය අපෙන් සමුගන්නා විට එය වයස අවුරුදු 79 ඉපසු වුණේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විටයි ඇය අපතරින් සමුගත්තේ. ජනප්‍රිය ගායන ශිල්පිනියක ලෙස සුවහසක් රසික ජනතාවගේ සිත් සතන් පින වූ ඇය ගීත විශාල ප්‍රමාණයක් ගායනා කළ මෙරට බිහු දක්ෂ චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ආදරම්බරේ ගීතයේ ගයමින් ගායනයේ දිවියට ප්‍රවිෂ්ඨ වෙන ඇන්ජලින් ගුණතිලක මහත්මිය සිනමා අඹරේ රෙදි සීනුව කියන විරුදාවලියක් ලැබුවා. ඒ තරමටම ඇයි චිත්‍රපට පසුබිම් ගායනයට එක් වුණා. දැතට ඔය දැත දෙන්නකී දැතට ඔය දැත ಚಂದ ನಗೆ ನಗೆ ಪಾಯ ನಿನ್ನ ಸುದೋಗ නැගී පැදලා ආවෙමු නැලවිලා ඔරුවේ නැගී පැදලා ආවෙමු නැලවිලා මුදු කුසුම් නැලලා දෙන්නේ සුපම් කොය දෑත එක්දස් නමසය හැත්තෑවිදී තිරගත වූ රන් මිනිමතු චිත්‍රපටයේදී නැසේගේ ප්‍රවීණ ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන් සමග නාලුවින් පෑවූ කින ගීතය ගායනා කරමින් එතුමිය චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඉන් අනතුරුව මීරුපෙම් මදිරාවේ අමරපෙම් ලතාවේ මා එදා පාට පොදක් පෙළ කළා පෙම්වතියන්ගේ ඉරසඳ වැඳලාදී ගීත රසක් ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයෙන් අප සමග එක් වෙනවා. එදා මෙදා තුර කලාව වෙනුවෙන් ගීතය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කළ සොඳුරු නිර්මාණකාරණියක් හැටියට ඇන්ජලින් ගුණතිලක මහත්මිය අපිට හඳුන්වන්න පුළුවන්. මිනිසා විසින් සාක්ෂාත් කරගනු ලබන උත්තරීතර මිනිස් හැඟීම් සහෘදයන්ට බෙදා දෙන්නේ සම්පේෂණය කරන්නේ කලාව මගින්. කලාවේ අවශ්‍යතාවය වන්නේ එය. ගීතය හා කලා මාධ්‍ය තුලින් ඉටු වී සිට එකී සමාජ මෙහෙවරයි. ඒ සමාජ මෙහෙවර নিরතුරුවම හඳුනා ගනිමින් රසිකයින් අතරට යන්නට ඇන්ජලින් ගුණතිලම ගුණතිලක මහත්මියට নিরතුරුවම හැකියාව ලැබුණා. චිත්‍රපට පසුබිම් ගායනය තුල වැඩිපුරම ඇන්ජලින් ගුණතිලක මහත්මිය පසුබිම් ගායනයෙන් එක්ුණේ ප්‍රවීණ ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන් සමග. බොහෝ අපූර්ව චිත්‍රපට රසක පසුබිම් ගායනයෙන් එච්.ආර්. ජෝතිපාල මහත්මයා සමග රසිකයින් අතරට යන්නට ඇයට හැකියාව ලැබුණා. මේ තවත් සොඳුරු එවැනි මතකයක්. පොදක් තිලකලා සලල් සලාවේ ඇලුම් ගමන ප්‍රතිමිය සුරලා මුතු සිනා කලකලා නැලද නැලවියේ නිවන් මහද නිලවරලියේ සුවඳත් පිලකලා නලල් තලාවේ ඇලුම් වලලු එපිනිය සුරලා හිසක සුවඳ සිසක සිහින සතපන්නේ මල් නුවරේ සෙම්සුවනේ ගොඩක් පිලකලා නලල් තලාවේ සැලුම් වලල් මෙතින් අසුරලා මුතුසිනා කලසලා නලවි නලවියේ නිවන් මහස නිලවරලියේ චිත්‍රපට පසුබිම් ගායනයට අමතරව ටෙලිනාට්‍ය ගණනාවකදී තේමා ගීත ගැයූ ඇය ජාතික රූපවාහිනියේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වූ ඔබට මතක ඇති සුජාත දියණී ටෙලිනාට්‍යයේ තේමා ගීතයක් ගායනය කළා. කලාව වෙනුවෙන් සාහිත්‍ය වෙනුවෙන් ගීතය වෙනුවෙන් පොදුවේ රසිකයන් අතරට යන්නට ඇයට හැකියාව ලැබුණා. මේ මේ කලාකෙත තුළ සාධාරණයක් ඉෂ්ට කරන්නට රසිකයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්නට ඇයට හැකියාව ලැබුණා. මේ වෙලාවේ අපි සම්බන්ධ කරගන්නවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. අපි කැමති මේ වෙලාවේ ඔබතුමියගෙන් දැනගන්න අභව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජනින් ගුණතිලක මහත්මියගේ ඒ සොඳුරු මතකය අවදි කරන්නට ඔබතුමාට අවස්ථාව. ඔව් දැන් අපි අහපු පාට පොඩක් ඉර කළා කී ගීතය ඉතාම ස්වතන්ත්‍ර ගීතයක් අර දත්නායක සංගීතය නිර්මාණය කරපු ඇන්ජලින් ගුණතිලක චිත්‍රපට පසුබිම්ගී ගායනයට පිවිසෙන්නේ ඉන්දියානු ජමුනාරායන්ලා කේරානිලා ජික්කිලා වගේ අය සිංහල චිත්‍රපට පසුබිම්ගී රාජධානිය අත්පත් කරගෙන සිටි අවධියක. ඇත්තටම අපේ සිංහල උච්චාරණයේ තියෙන සිංහල උගුරුවට ගීත ගායන්න පුළුවන් ගායිකාවන් කිහිප දෙනයි එවක අපේ ගීත ශේකයට ආවේ. හැබැයි එහෙම මේ පසුබිම් චිත්‍රපට පසුබිම් ගී ගායනයට අවතීර්ණ වෙච්ච ගායක ගායිකාවන් අතරින් මම හිතන්නේ ජය කිහෙලි නැංගෝ ගායිකාව තමයි ඇන්ජලින් ගුණතිලක කියන්නේ. ඇය මුලින්ම 56 දී සොහොයුරෝ චිත්‍රපටයේ සිටින ආලිකල සමග යුග ගීයක් ගායනා කරා. ඒක එච්චරම ජනප්‍රිය වුණේ නැහැ. හැබැයි දෙයයන්ේ රටේ චිත්‍රපටයේ ඇය විවිධ ගායන ඉදිරිපත් කළා. මම හිතන්නේ හුඟක් දෙනෙක් අහලා නැතුව ඇති. විවිධ ගායනයක් ඉදිරිපත් කළා සීටි ප්‍රනාන්දු සම්පත. ඉමේ සමන් දෙවි පීඨයෙන් හරියයි අපි ආපු වැඩේ කියලා පටන් ගන්න ඒ විරුදු ගායනය ඉතාම අපූර්වට ඉදිරිපත් කළා ඇන්ටනි ගුල්තරයි සීටි ප්‍රනාන්දුයි. හුඟක් වෙලාවට අපේ නූතන රසිකයින් ඇගේ අලින් අහලා තියෙන්නේ බටහිර පන්නේට හැර ගැහුණු ගීත. චිත්‍රපටවල බොහෝ වෙලාවට ඇය ගායනා කරා මේ සමාජ ශාලාවල අර ක්ලබ් සීන්ස් වල නිලියට ගැලපෙන විදිහේ ගීත තමයි වැඩිපුර ගායනා කරන්නේ. මොකද ඇයට බටහිර සංගීතය පිළිබඳ අර පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ගී ගායලා ලොකු අභ්‍යාසයක් තිබුණ නිසා ඇයගේ කටහඬ පොඩු වෙලා තිබුණේ අර බටහිර ආරේ ගීත ගායනා කරන. හැබැයි ඔය දෙයයන් රටේ චිත්‍රපටයේ විරුද්ධ පෙළ ගායනා කරනකොට අපිට කිසිසේත්ම දැනුනේ නැහැ මේ බටහිර පන්නේ කටහඬක හඬන් හඬක් තියෙන ගායිකාවක් හැටියට අපිට දැනුන්නේ නැහැ. ඇත්තටම ජන්තරින් කුන්තිරේ කියන්නේ ගුවන්විදුලියේ නිෂ්පාදනය. ඇය කරුවයියාගේ ළමා පිටියට තමයි මුලින්ම සහභාගී වුණේ. ඒ කරුවයියාගේ ළමා පිටියේදී ගුවන්විදුලියේ මේ අර පියානෝ එක උඩ තියාගෙන කරුවයියා ලියපු හින්දි සමුවකට තමයි පළවෙනි ගීතේ ගායනා කළේ ඇන්ජලින් ගුණතිලක කියන ශිෂ්‍යාව. ඊට පස්සේ ඇය මේ අපි අද තරු සංකල්පයක් අපිට අද තියෙනවනේ රූපවාහිනී වල. හැබැයි ඒ තරු සංකල්පයෙන් තමයි ඇන්ජලින් ගුණසේලක දොරට වඩින්නේ. ආධුනික පැය කියන්නේ ආධුනික ඉඳී ගායන දීක පැය භාගික වචනවා කියලා වචනාවක් වුණිදලේ. ඒ ආධුනික පැයට ගීතයක් ගායනා කරනවා මුලින්. ඒ ආධුනික පැයෙන් ජයග්‍රහණය කරන්නේ පළවෙනි තැනට චන්ද්‍රානි රුද්‍රිගුව කියන්නේ චන්ද්‍රානි ගුණවර්ධන. දෙවෙනි තැනත් වෙන්නේ ඇන්ජලින් මිලින්ද ලැනරෝල්ට. ඊළඟට ජයග්‍රාහක පෙළපාලියේ ජයග්‍රහ ජය ජයගන්න එක්කෙනා තෝරනකොට ඇයට හිමිවෙන්නේ දෙවෙනිට. මේ විදිහට ආපු ඇන්ජලින් ලැනරෝල් එහෙම නැත්නම් ඇන්ජලින් ගුණතිලක මට මතකයි 50 දශකයේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සමූහකට ගායනා කරපු ගීතයක් කවදා හෝ සතර හතර අතර මලකදී කියලා මේ වගේ ගී හතරක් ගායනා කළා ගුවන් විදුලියේ. මේ ගීත හතර අතිශයින් ජනප්‍රියයි. ඊළඟට මේ චිත්තපරිගීත ක්ෂේත්‍රයට ආවට පස්සේ ඇයට ඒ රාජධානිය අත්පත් කරගන්න පුළුවන් තරම් ගීත මම හිතන්නේ සියලුම ගීත බැලුවොත් ගීත 5000කට ආසන්න ගාණක් ඇය ගායනා කරලා තියෙනවා. මේ සංඛ්‍යා ලේඛන කොටවත් දැනට නිශ්චිතවම නැහැ. හැබැයි ඒසා විශාල ගීත ගායන ප්‍රමාණයක් ඇය ගායනා කරලා තියෙනවා. අපේ සිනමා නිලියන් හැමෝටම මාලිනී, සෝනියා, ගීතා, පරීනා, වසන්තී ඇතුළු සියලුම ගායිකාවන්ට පරිලන මේ කාන්තා කටහඬ තිබුණේ ඇන්ජලිට. ජෝතිපාලට, ගාමිණීට, විජයට, ඔස්වල් ඔස්වල් ඔස්වල්ට රවිට වගේ ඔක්කොටම ගැළපෙන කටහඬක් තිබුණා වගේ ඇන්ජලින්ට තමයි තිබුණේ සියලුම ගායිකාවන්ගේ හඬට සරිලන ගැළපෙන හඬ තිබුණේ ඇන්ජලින්. ඇය මං හිතන්නේ ඇයට විනිශ්චය මණ්ඩලවලදී චිත්‍රපට මේ ගායක ගායිකාවන් තෝරන විනිශ්චය මණ්ඩලෙ ලොකු අසාධාරණයක් වුණා. මොකද ඇය චිත්‍රපටවලට වැඩියෙන්ම ගායනා කරේ හින්දි සංවල් ලියපු පදමාලා. මේ නිසා විනිශ්චය මණ්ඩල හැම වෙලෙම බැලුවේ ඇගේ ගායන කුසලතාවය නෙවෙයි මේක හින්දි තනුවක අනුකරණයක් කියලා. ඒ අනුකරණය හැටියට බලපු නිසා ඇගේ ගායනයට විනිශ්චයකරුවන්ගේ මනාපයක් ලැබුණේ නැහැ. මම හිතන්නේ ලොකු අසාධාරණයක් වුණා. ඇයගේ ගායනය අමතක කරා මේ ගීතයේ තනුව හින්දි නිසා අනුකාරක කියලා මේ ගීත ගීත බැහැර කළා. ඒ නිසා ඇයට සම්මානයක් ලැබුණේ නැහැ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා පුංචි බාධා කිරීමක් කරන්න සිද්ධ වෙන ඔබතුමන්ට කැමැති ඔබතුමන්ගෙන් දැනගන්න දැන් චිත්‍රපටි පසුබිම් ගායනය තුළ ඇන්ජලින් ගුණතිලක කියන ඒ සොඳුරු කලාකාරිණිය හිටියේ කොයිතරම් ඉදිරියකින්ද දැන් අසාධාරණයකුත් ඇයට සිද්ධ වෙනවා නමුත් ඒ ගායනය තුළ ඇය ඉන්නේ කොයිතරම් ඉදිරියකද මම හිතන්නේ ගාමිණී විජයමාලිනී ඊටා වගේ අය ජනප්‍රියම තරුගුණ වගේම ගායිකාවන්ගේ තරු ගොන්න අරගෙන බැලුවොත් පෙරමුණේම ලතා ඇන්ජලින් වගේ අය තමයි ඒ දෙන්න තමයි මම හිතන්නේ පෙරමුණේම ඉන්නේ චිත්තපට පසුබිමේ ගායනේ ඇය පෙරමුණේම සිටින ගායිකාවක් ඇයට මම හිතන්නේ ලොකු අසාධාරණයක් වුණා කියලා මම කිව්වා 1990 දශකයේදී මම සල්කවි පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා හැටියට ඉන්න වෙලාවේ මම යෝජනා කරා ඇයට අර ලයිෆ් ටයිම් අචීව්මන්ට් කියන එක දෙන්න ජීවිතේ එක්වරක් පමණක් දෙන්න සරසවිය රන්තිසර සම්මානේ ඇයට ප්‍රදානය කරන්න මට පුළුවන්කමක් ලැබුණා. ඇත්තටම ඇය කිව්වා මේක දෙවියන් වහන්සේ Tamanට දුන්න දෙයක් කියලා. මොකද ඇයට පිරිහැර බාධක ඇගේ ඇයට අගැයීමක් නොලැබීම නිසා දැඩි කනස්සල්ලකින් ඇය හිටියේ. ඒ නිසා ඇයට රන්තිසර සම්මානය ලැබුණාම ඇය කිව්වා මේක දෙවියන් මට දුන්න දෙයක් කියලා. ඒ නිසා ඇය තරා විදියක අතෘප්තිමත් ජීවිතයක් ඇය ගත කරේ. ඒ අවසන් කාලයේදී ධර්මපති ගමගේ ලියපු ස්වාධීන ස්වතන්ත්‍ර ගී ගායනා කළා මේ මේකෙන් බැහැරව චිත්‍රපට වලින් බැහැරව අර පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය පළමු දවස අදමයි වගේ ගීත ඇත්තටම මං හිතන්නේ ඇගේ ගායනය සක්සේරු වුණේ නැහැ අපේ විනිශ්චය මණ්ඩලය වලින් හෝ සම්මාන උළෙලවලදී ඒ නිසා ඇයට ලොකු අසාධාරණයක් වුණා. ඇය මේ එක්තරා සිනමා නොවේ තරු ළමා තරු වැඩසටහනකට සහභාගී වුණා ප්‍රධාන අවස්ථාව ඇටියෙට. අය ඒ ඒ දරුවා ගායනා කරපු ගීතයට කොච්චර වශී වුණාද කිව්වොත් ඇයට ඒ ඒ සභාවේදීම කවරුවා මගේ ගීත ඕන එකක් දුව ඔයා ගායනා කරන්න සම්පූර්ණ අයිතිය මම ඔබට දෙනවා කියලා ඇය ඇගේ ගීත ගායනා කිරීමේ අයිතිය ඒ දරුවට කවරුවා. ඉතින් ඇය කොච්චර පරිත්‍යාගශීලීද? තව කෙනෙකුගේ හැකියාව අගයන්න ඇගේ ඇය කොච්චර කැමැත්තෙන් ආසාවෙන් හිටියද කියන එක මේ සිද්ධියෙන් පේනවා. ඇත්තටම ඇන්ජලින් ගුණතිලක සහ මේ තරු ගායිකාවක් එකම වේදිකාවේ ගීත ගායනා කරා. ඒ තරු තරු ගායිකාව ඇන්ජලින් ගුණතිලකගේ ගීතයක් ගායනා කළා. ඇයට රුපියල් 50000ක මුදලක් ලැබුණා ඒ වේදිකාවේදී. ඇන්ජලින් ගුණතිලක තමන්ගේම ගීතය ඒ වේදිකාව මතම ගායනා කළා. ඇයට ලැබුණේ රුපියල් 20000යි. මේ සිද්ධිය හොඳටම ඇති ඇන්ජලින් ගුණතිලකට අපේ සමාජය අපේ රසික සමාජය වගේම සිසු නිලයන්ද ඇයට කරපු අසාධාරණයට හොඳම නිදර්ශනය මම හිතන්නේ මේ දීමනාව. ඇයගේ පාඩු ඇයගේ ව්‍යෝවෙන් අපිට සිනමාවේ ඉතාම ඉහළ විජය නැති වුණා වගේ ගාමිණී නැති වුණා වගේ චිත්තපට පසුබිම් ගී ගායන ක්ෂේත්‍රයේ විජය කුමාරතුංග නැති වුණා අමානයි ඇන්ජලින් ගුණතිලක අපිට අහිමි. ඔබ වෙනින් මේ ඔබතුමා වැනි සොඳුරු කලාකරුවෙක් එදා ඉදිරිපත් නොවුණා නම් එතුමියට අර ජීවිතේ එක්වරක් පමණක් හිමි වෙන රණතිස්සර සම්මානය පවා හිමි නොවෙන්නට තිබුණා. මට හිතුනේ මේ කතාව අහගෙන ඉන්නකොට එයයි. ඔව්. දේශමාන කුතුහලයක් තියෙනවා මේ සම්මානය අපිට ප්‍රදානය කරන්න ලැබීම ගැන. එහෙමනම් ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා කාර්යබහුල වේලාවක අපි ඔබතුමාව සම්බන්ධ කරගත්තේ බොහොම ස්තුතියි. තව ගොඩක් දේවල් ඇන්ජලින් ගුණතිලක මහත්මිය පිළිබඳව කතා කරන්නට අපිට අවස්ථාව තිබුණත් අපේ වේලාව අවසන් වෙගෙන යනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබතුමා මේ අවස්ථාවට සම්බන්ධ වුණාට. ඇන්ජලින් ගුණතිලක නම් වූ ඒ සොඳුරු කලාකාරිනිය පිළිබඳව ඔබත් මාත් අප සියලු දෙනාගේ සිත් තුළ තවත් බොහෝ දේ ලියවෙනවා. අපි වචනෙන් පිටට කතා කරන දේට වඩා අමතර දෙයක් ගොඩාක් දේවල් අපේ හදවතින් හිතින් කතා කරනවා. ඇන්ජලින් ගුණතිලක නම් මේ සොඳුරු කලාකාරිනිය, සොඳුරු නිර්මාණකාරිනිය, සොඳුරු නිමවුම්කාරිනියගේ ඒ නිර්මාණයන් ඒ මතකයන් හැමදාමත් අප අතර රැඳේවි ගායන ශිල්පිනියක ලෙස සූහසක් වූ රසික ජනතාවගේ සිත් සතන් පිනබූ ඇන්ජලින් ගුණතිලක මහත්මිය වෙනුවෙන් නිර්මාණය කළ සොඳුරු මතකයයි මෙලෙසින් නිමාවට පත්වන්නේ. විශේෂ ස්තුතිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයාට. නිෂ්පාදන සහාය නදීකා ජයසේකර. මම නදීකා ගුණරත්න.